<coughs> පින්වතුනි අප පසුගිය දිනෙහි කතා කළේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය පිළිබඳව ධම්මචක්කපවත්තන සූත්‍රාන්තෙහි බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය දේශනා කොට වදාළේ কৃষ্ণාවගේ නිර්වසේස ප්‍රහාණය වශයෙන් තෘෂ්ණාව ඒ තෘෂ්ණාව ඒ තෘෂ්ණාවගේ නිරවතේශ ප්‍රහාණය දක්වා දුක්ඛ නිරෝධාරණ සත්‍ය දේශනා කිරීම කයි කිරීම කුයි ඒ ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී යෝ තස්සායේව සංහාය අපේස විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලය යනුවෙන් දුක නිරෝධාරිය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අප මෙහිදී සාකච්ඡා කළා ඒ তৃෂ්ණාවගේ අශේෂ විරාග නිරෝධය පමණක් නොවේ ඒ නිවනේ කියන්නේ. එන්නේ তৃෂ්ණාව ඉතිරි නැතිව නැවත නූපදන ආකාරයෙන් නිරුද්ධ කිරීම පමණක් නොව ඒ නිවන දැක්වීමේදී කිව යුතු තිබෙන්නේ. මෙතන බුදුරජාණන් වහන්සේ දුක්ඛ ස්කන්ධ පංචකය ගෙනගෙන ප්‍රධාන හේතුව යේ නිරෝධයත් සමග ඒ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය වන නිර්වාණය දේශනාකට වදාළා. ඒ සම්බන්ධයෙන් දුක පිළිබඳව පළමු කොට බදාරලා ඒ දුක උපදවාලන හේතුව වශයෙන් তৃෂ්ණාවයි බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ ඒ তৃෂ්ණාව දුක හේතුව නම් ඒ හේතුවගේ අපේස විරාග නිරෝධය කියන යමක් ගෙන දෙන හේතුව පහමුලින් නැති කල විට ඒ හේතුවෙන් ගෙන දෙන දුකද නැතුව යේ. ඒ නිසා ඒ දුක්ඛ නිරෝධය කියන දුක නැවත නූපතනාකාරයෙන් ඒ නැවැත්වීම සංඛ්‍යාත වූ ඒ නිර්වාණය දුක ගෙනදෙන හේතු ධර්මයේ නිරෝධයේදී වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. එනිසා තමයි මා කීවේ පටිච්ච සමුප්පාද දේශනාවෙහිදී අවිද්‍යාවේ අසේසුගිරාග නිරෝධය දී වශයෙන්ුයි ඒ දුක්ඛ ස්කන්ධලාගේ නිරෝධය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. අවිද්‍යාවක් වේවා අපේස විරාග නිරෝධා. අවිද්‍යාවගේ අපේස යම් ඉතිරි නැති දුරු කිරීම. මේ වශයෙන් නිර්වාණය වදාළයි දුක්ඛ නිරෝධාරි සත්‍ය. ඉගෙන අන්තිමට කියන්නේ ඒ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධාන්ති ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ ඛණ්ඩස්ස නිරෝධෝ හොති ඒ දුක්ඛ ඛණ්ඩයාගේ නිරෝධේ විවිධ ඒ දුක හරියට රෝගයක් දුක කියන මේ දුක්ඛාරිය සත්‍ය වශයෙන් වදාළ පංච උපාදාන ස්කන්ධය රෝගයක් ඒ රෝගය ඇතිවීමට හේතුවක් නැත්නම් හේතු රාශියක් තිබෙන්නට පුළුවන්. ස්කන්ධ පංචක සංඛ්‍යාත රෝගය ඇතිවීමට හේතු වන කරුණු රාශියක් තිබෙනවා. ඒ ප්‍රධාන කාරණය තමයි බුදුරජාණන් වහන්සේ কৃষ্ণාව වශයෙන් දේශනා කොට වදා. රෝගය හා රෝග නිදාන ඊළඟට රෝගයෙන් නිදහස් වීමයි උමනා කරන්නේ. ඒ රෝගයෙන් නිදහස් වීම සඳහා කළ යුතු තිබෙන්නේ රෝග හේතුව සොයා නිදානේ සොයා ඒ නිදානේ නැති. එනිසා ඒ රෝග නිදානය වන তৃෂ්ණාව නැති කිරීමගේ වශයෙන් නිර්වාණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළා. යයි යෝ තස්සාවේව සංහාය යෝ තස්සායේව තණ්හාය. එහිමයි වදාළේ. ඒ දුක හේතුව වන তৃෂ්ණාවගේ දුක් ගෙනදෙන දුක කියන ස්කන්ධ පංචකය ගෙනදෙන හේතුව වන তৃෂ්ණාවගේ අශේෂ විරාග නිරෝධා. ඉතිරි නැතිව දුරු කිරීමක් වෙනවා. ඒ වශයෙන් නිවන වදාළා. දැන් මේ නිර්වාණය බුදුරජාණන් වහන්සේ කිං කුසල ගවේෂී කියන බෝධිසත්ව භූමියේ සිට සොයමින් ගිය එකක්. සොයමින් ගියා. කොහොමද මේ දුක්ඛ ස්කන්ධ පංචකය නැවත නැවත ඇතිවීම නවත්වන්නේ? මොහොතේ ඒ නැවැත්වීම සොයාගත්තා. ඒ කියන්නේ දුකක් දැනගත්තා, දුක ඇතිවන හේතුවක් දැනගත්තා, ඒ දුක් වූ ස්කන්ධ පංචකයාගේ නැවත නැවත ඇතිවීම නැවැත්වීමක් දැනගත්තා. ඒ නැවැත්විය හැක්කේ මෙන්න මේ ප්‍රතිපදාවෙහි යෙදීමයි යෙදීමෙනුයි කියන ඒ බවත් උන්වහන්සේ දැනගත්තා. ඒක තමයි ওই චතුරාර්ය සත්‍ය අවබෝධ කළයිච්ච. ඉතින් ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍යඥාන, ප්‍රත්‍යඥාන, සුතඥාන කියන ත්‍රිවිධාකාරයකින් ඒ ඥානයන් උන්වහන්සේ සම්පූර්ණ කළේ. ඒ ඒ ඉබඳු සම්පූර්ණ කිරීමක් තමන් වහන්සේ සිදු කරන තුරු තමන් වහන්සේ සර්වඥයේනි නැත්නම් සම්මා සම්බුද්ධයේනි කියන මේ ප්‍රකාශය කළේ නැහැ. ඒ බව මහන්සිය සූත්‍රාගෙම දේශනාකට වදාළා. යා යාවතාහං වික්කවේ ඉමේසු ඉතින් ඉතින් ඉමං තිකරිවත්තන් ද්වාදසාකාරං ඥාන දර්ශන ආදි වශයෙන් නේවතාවාහං වික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්බක්මකේ ওই විදිහට නෝනේ ඒ සම්මා සම්බුද්ධයමයි ප්‍රකාශ කලේ නැත්නම් උන්වහන්සේ වදාළා ඒ වගේම යම් අවස්ථාවකදී තමන් වහන්සේගේ ඒ තමන් වහන්සේ ඒ ත්‍රිකාරී වෘත්තයක් ඇති ද්වාදශාකාරයක් ඇති ඒ ඥාන දර්ශනය තමන් වහන්සේට සම්පූර්ණ වූයේ නම් ඒ අවස්ථාවේදී තමන් වහන්සේ සම්‍යක් සම්‍යක් සම්බුද්ධිමයි කියා ප්‍රකාශ කළා ප්‍රතිඥා කළා කියන බව මහන්සි සූත්‍රෙහි වදාළා. දැන් මේ දුක්ඛ නිරෝධාරිය සත්‍යය කියන එක අවබෝධ කිරීම තාම අමාරුයි. ඒක එමකට දුක කියන එක මේ ස්කන්ධ පංචකය පිළිබඳ වූම එකක්. ඒ නිසා ඒ දුකේ යම් යම් අවස්ථා ඒ විදර්ශනා නුවණකින් එය දකින තුරු ඊට කලිනුත් දුක පිළිබඳ වූ යම් යම් අවස්ථා තේරුම් ගන්නට පුළුවන්. දැන් අප දන්නවනේ දුක කියන විට එහි තිබෙනවා දුක්ඛ දුකයි කියලා. ඒ දුක්ඛ දුක අප කාටත් තේරෙන එකක්. දුක්ඛ දුකයි කියන්නේ නිෂ්පර්යාය වශයෙන් ඒකාන්තයෙන්ම දුක. ඒක අපට දැනෙන එක. දැනෙන දුක. කායික වශයෙන් හා මානසික වශයෙන්. ඒ නිසා කායික දුක්ඛයත් මානසික දුක්ඛයත් කියන තරපිලිකින් කියනවා නම් කායික දුක්ඛය හා මානසික දෝමනස්ස කියන මේ දෙක දුකක් බව ඒ පිළිබඳව විමසීමක් නොකලත් කෙනෙකුට තියෙනවා. දුක බේකට කැමති නැහැ නේ කවුරු? කායික දුක්ඛයට කවරෙක් හෝ කැමති. ඒ වගේම මානසික වශයෙන් වුවද දුකක් විඳින්නට ඒ කවුරුත් කැමති නැහැ. දුන්නක්ක් ඇති කරගෙන වාසය කිරීම නෙවෙයි කාගේ කැමැත්ත ඊට ප්‍රතිවිරුද්ධ වූ සම්මත ඇතිව වාසය කිරීමටයි කවුරුත් කැමති වන්නේ. අනේ දුක්ඛ දෝමනස්ස කියන මේ දෙක මේ විදර්ශනා නුවණක් උපදවාගෙන බැලීම් වශයෙන් අවබෝධයක් නොකලත් කෙනෙකුට වැටහෙන කරුණ. තව දුක් තිබෙනවා. දැන් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ආදි වශයෙන් මේ දුක් වදාළට ඒ වදාලා ඒ එක එක ජාතිය කියන බුදු ඉපදීම දුකක් නෙවෙයි කියලා කියනවා. එහෙමත් කියන්නට පුළුවන්. ඉපදීම කියන්නේ ඒක ක්‍රියාවක්. ඒක මොහොතක සිද්ධියක්. දැන් සමහර කෙනෙකු පිළිබඳව සැලකෙන විට දෙවියෙකු ගැන සැලකන ඒ දෙවියාගේ උත්පත්තිය කියන ඒ ප්‍රතිසන්දිය සර්ව සම්පූර්ණ ශරීරයක් ඇතුළු ඕපපාතික ප්‍රතිසන්දියක් දෙවියෙක් ලබනවා කියන්නේ. ඉතින් සලචවිරි කුමාරයෙකුගේ මෙන් ශරීරයක් ඇතිව පහළවීමක් තිබෙනවා. ඉතින් එතන තිබෙන ಜಾති. ಜಾති. ඒ ಜಾතිය දුකයි කියලා මේ සූත්‍රයේ එන පරිදි ಜಾති දුක්ඛ. ಜಾතිය දුකයි. මිනිසෙකුගේ වූවන් ප්‍රතිසංගිහි කියන මොහොත ಜಾතිය කියලා ගන්නෙ. ඒක ඒ තාත්කාටවත් දැනෙන මොහොතක් නෙවෙයි. ඒක දුකයි කියලා කියන්නේ. මොකද ඒක කාරණේ. ඒ දුකයි කියන්නේ ඒක දුකට හේතුව. විතර එහෙම නැත්නම් ඒක දුකට වස්තුව කියලා කියන්නේ. දුක ඇතිවන්නේ මේ නිසා නැත්නම් જાතියක් නැත්නම් දුකක් පවතින්නට තැනක් නැහැ. ಜಾති වශයෙන් හටගත් ස්කන්ධ පංචකයක් නැත්නම් දුකේ කියා ඇතිවන දෙයක් ඇතිවීමට තැනක් නැහැ. ඒ නිසා දුකේ දුකට වස්තු වන බැවින් ජාතිය දුකේ ජරාව දුකේ ඒ ආදී ඉතින් මේ දුක් සියල්ලම ගලා එන තැන හැටියට දක්වනවා ජාතිය කියන්නේ. කෙනෙක් යම් කිසි භවයක ප්‍රතිසන්දියක් ලබා තිබෙනවා. අපි මිනිසෙකු දැනගනිමු. සලකමු. මිනිසාගේ ප්‍රතිසන්දි මොහොත තමයි ඒ මිනිසා පිළිබඳ වූ ජාතිය. ඒ ප්‍රතිසන්දිගත් මොහොතේ පටන් මෞපිස සිටින තුරු ඇතිවන දුක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් අර ප්‍රතිසන්දි ගැනීමක් වුණේ නැත්නම් ගර්භාවස්ථාන්ති මූලක දුක්ඛය, ගර්භ පරිහරණ මූලක දුක්ඛය, ගර්භයෙන් වික්මන මූලක දුක්ඛය ආදි වශයෙන් පිළෙන ඒ දුකක්වත් හටගන්නේ නැහැ. ඒ දුක් සියල්ලම හටගත්තේ අර ಜಾති වශයෙන් පහළ වීම ඇතිවීම නිසා. ඒ නිසා ජාතිය දුකේ කියලා මහන්ස පළමුවෙන්ම පටන් ගන්නවා. ඒ ජාති දුක ජාතිය දුක නම් ඉන්නේ එහා කියන්නේ ජාතියෙන් පස්සේ ඇතිවන්නා වූ හැම දෙයක්ම මහන්ස දක්වනවා දුකේ කියන්නේ. ජරාව දුක, ව්‍යාධිය අතරතුර ඇතිවන්නා වූ රෝග පීඩා ආදී ඒවා දුක. මරණය දුක. ඉතින් මේ ජාති මරණ කියන මේ දෙක අතරේ තවත් ලැබෙන දේවල් කියනවනේ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. අර ශෝකේ කීවේ ඒකාන්තයෙන්ම දුකේ කියපු ඒ දුක් වේදනාවනේ. දෝමනස් වේදනාව. ශෝක පරිදේවය පරිදේවය කියන්නේ එදවුණු සිතක් ඇතිවීම නිසා ඇතිවන වැළකීම. හැඳීම. දුක්ඛය කියන්නේ කායික දුක්ඛය. ශාරීරික ඔය ඇතිවන්නා වූ දුක, කයේ ඇතිවන දුක්, හිතේ කැක්කුම්, බඩේ කැක්කුම් ආදි වශයෙන් කැක්කුමේ කියනවා, රිදීමේ කියනවා, වේදනාවයි කියනවා, මේ නම් කියනවනේ අපි මේ පිළිබඳ. ඒ දුක් ඊළඟට උපායා දෝමනස්ස දෝමනස්ස දොම්නස් වේදනාව උපායා උපායාසය කියන්නේ ඒ දුක්ඛ වේදනාවෙන් යුක්ත නැත්නම් දෝමනස්ස වේදනාවෙන් යුක්ත වූ සිතක් ඇතිව සිටින තැනත්තා ඒ දුම්නසය පිට කරන්නේ නැතිව ඇතුළත ඉන්න මහත් වෙහෙසක් විඳින්න ඒක විඳිනවා. ඒ කියන්නේ ආයාසය කියන්නේ ආයාස උපායාස. ඉතින් මේ දුක් සියල්ලම ඇතිවීමට හේතු සොයන බුදුරජාණන් වහන්සේ විතුවා ආර්ය සත්‍ය දේශනාවේදී ප්‍රකාශ කළා මෙන්න මේ ස්කන්ධ පංචකය පිළිබඳව පවත්නා වූ එය අත්තරිය නොහැකි වශයෙන් ඇතිවන්නා වූ ආශාව ඒ පිළිබඳ වූ ඇල්ම තමා මේ දුක උපදවාලන හේතුව කියලා වදාළා. අන්න ඒ ඒ හේතුවගේ Nirodhaය. ඒ හේතුව නැවත නූපදන ආකාරයෙන් දුරු කිරීම වශයෙන්ුයි උන්වහන්සේ දුක්ඛ නිරෝධාරි සත්‍ය දේශනා කළේ. එයින් කවරෙක් හෝ සිතතොත් මේ දුක තිබෙන දුකේ අභාව මාත්‍රයයි නිවනයි කියන්නේ නිරෝධයයි කියන්නේ ඒක සුදුසු නෑ එහෙම ගන්නට. ඒ මොකද තමන් වහන්සේම ප්‍රකාශ කරනවා ඒ නිවන සාක්ෂාත් කළ යුතු ධර්මයක් කියලා. සත්‍චිකාත්ම නිබ්බාන ධාතු කියලා බලාරා. ඒ නිර්වාණ ධාතුව පිරිසිදු වූ නුවණින් නැත්නම් ලෝකෝත්තර ප්‍රඥාවෙන් සාක්ෂාත් කළ යුතු කියන්නේ අත්දැකිය යුතු එහෙම නැත්නම් දැකිය යුතු ධර්මයක් වහන්සේ වදාළා ඒක සච්චිකා තබ්බං කියලා එන්නේ. සාක්ෂාත් කළේ සච්චිකා තබ්බ. එය නුවණින් කෙරෙන කෘත්‍යය. නුවණින් දකින්න. නුවණින් ඒ නිවන දකින්න. ඒ නිවන දැකීම සමහර කී පිළිබඳව කරන සාකච්ඡාවලදී ඔය පොතපතේ මා දැකලා තිබෙනවා. ඒ කියනවා ඒ නිවනටපත් වූ තරත්තක් රහතන් වහන්සේ ගැනම උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් ස්කන්ධ පරිනිර්වාණයෙන් පස්සේ පස්සේ උන්වහන්සේගේ යම්කිසි පැවැත්මක් තිබෙනවා ඒ විදිහේ සාකච්ඡා කර තිබෙන පොතක් මම කියවන්න. ඒ ඒ කියන්නට හේතුව ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල දේශනාම වර්ගවාගෙන එහෙම කියන්නේ. ඒක එකක් තමයි අර මා මීට කලින් මේ පින්නතුන්ට ඒ නිර්වාණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ ධාතා ධර්මයකයි කියා කී විඥානං අනි දස්සනං කියන ඒ ධාතා. ඒ ධාතාවේ විඥානං කියන එක ඒ දැනත්තාද විස්තර කර තිබෙන්නේ සිත වශයෙන් සිත වශයෙන් ගන්න. ඉතින් සිතක් වශයෙන් ගත්තොත් ඒ විඥානං කියන එකෙන් අදහස් කරන්නේ නිවන සිතක් හැටියට නම් ඉතින් එහෙමනම් එහෙම සිතක් පස්සේ වුණත් තියෙනවා කියලා කිව්වට කමක් නැහැ. නමුත් එහෙම සිතක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නැහැ ඊළඟ ධාතාවෙම කියනවා ඒ නාම රූප ධර්ම විඥානස නිරෝධේන කියලා කියනවා. ඒ එහෙම පිටින්ම නැතුව යනවා. ඒ නිසා ඒ ගැලපෙන්නේ නැහැ. ඒක නිසා තේරුම් ගන්නට අමාරු දෙයක් තමයි නිවන. මම ඊට කලිනුත් කියලා තිබෙන්නේ කතාවෙන් සාකච්ඡාවෙන් පමණක් දැනගත හැකි ධර්මයක් නෙවෙයි. ඒ ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්මයක්. ඒ ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ ඇතින් කරන ප්‍රත්‍යක්ෂයකුත් නෙවෙයි. ඇහැට පෙනෙන ධර්මයක් නෙවෙයි. ඇහැට පෙනෙන්නට නම් රූපයක් වෙන්නට ඕන. එහෙම ඇහැට පෙනෙන ධර්මයක් නෙවෙයි. ඒ එබැවින් නුවණින්ම දැකිය යුතු ධර්මයක් වන නිවන ගැන බුදුරජාණන් වහන්සේ මේකෙන් වදාරා තිබෙන කරුණු අනුව නිර්වාණය ගැන සලකා ගන්නවා මිසක් එහෙම නැත්නම් ඒ නුවණින්ම ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. ඒ ප්‍රත්‍යක්ෂ කරන මාර්ගයේ වෙනස. ඒ සමහරුන්ට නම් බණ අසා සිටියදීම නිර්වාණය ප්‍රත්‍යක්ෂ වුණා. ඒක නැtei කියන්නට බෑ. ඒ ධම්මා හේතුප්පභවා තේසං හේතුන් තථාගතෝ ආහ. තේසං චයෝ නිරෝධෝ. එවං වාදී මහා සමනෝ. යන මේ ධාතර ධර්මයෙන් මුල් අර්ථය වෙන පාද දෙක මුල් පාද දෙක ඇසු අවස්ථාවේදී උපතිස්ස පරිබ්‍රාජකයන් නිවන් දුටුවා. සෝවාන් මාර්ගඵලයන්ට පැමුණුණා. ඒ කොහොමද පැමුණේ? ඒ ඇසීම නිසා ප්‍රත්‍යක්ෂය ලැබුණා කියලා ගන්න. නමුත් තේරුම් ගන්නට ඕන සිතේ කියන්නේ ඊටාම වේගවත් ධර්මයක්. බොහෝම ඉක්මනින් ඇතිව නැතිවන ස්වභාවයක් සිතේ කියන්නේ. ඒ සිත මේ ධර්මයේ කන වැටුණු අවස්ථාවේදී ඒ ධර්මයට අනුව මෙනෙහි කරලා තමන් තුළ ඇති කරගත යුතු ඒ ගුණ සියල්ලම යන්නේ සෝවාන් මාර්ගඵලයන් ලබා ගැනීමට හේතු භූත වන තරමට ඒ ධර්ම සියල්ලම දියුණු වූ නිසා තමයි ඒ මාර්ගඵලයන් ලැබුණේ එහෙම නැත්නම් නිවන දැක්ක ඒ නිසා කෙනෙක් ඇසුවොත් යම් කෙනෙක් බණ අසා සිටියේදී එහෙම නැත්නම් ওই විදිහේ ධාතාවක් ඇසූ පමණකින් මාර්ගඵලාදිගමයේ කලේ කෙසේද මේ මේ ශාසනයේ ඉගැන්වෙන අර ප්‍රතිපදාව එහෙම පිටින්ම පුරලග කියලා ඇසුවොත් උත්තරයේ වශයෙන් පිය යුතුක් දෙන්නේ ඔව් කියලා. මොකද කෙනෙක් ඒ ප්‍රතිපදාව පිළිම වශයෙන් බොහෝ කලක් ගන්නා අතර තවත් කෙනෙකුට බොහෝම ඉක්මනින් මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරන්නට පුළුවන්. එයට పూర్ව හේතුන් කියන්නේ పూర్ව භවයන්හි කරන ලද නුවණ දියුණු කිරීම විදර්ශනා වැඩිම කියන මෙයක් හිතුවා. එහෙමයි. දැන් උපතිස්ස පරිත්‍රාජය කියන්නේ කීවේ මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඒකාසංඛ්‍ය කල්පලක්ෂය. බුදු කෙනෙකුගේ අග්‍ර ශ්‍රාවකයෙකු වන්නේ නැයි කියන මේ අදිෂ්ඨානය ඇතිව පාරමිතා ධර්ම සම්පූර්ණ කළ කෙනෙක්. එහෙම කෙනෙකුයි ඒ විදිහේ පාරමිතාවක් සම්පූර්ණ කර නැති කෙනෙකුයි සමාන කොට කතා කරන්නට බෑ. එහෙම කතා කරන්නේ. සමහරු ඒ විදිහටයි ගන්න. ඒකලෙත් අපට පුළුවන් නම් ඒ වෙන කෙනෙකුට බැරි. එහෙමත් හිතනවා. එහෙම කියන්නට බෑ. සමහර කෙනෙකුට මහාන වෙලා අවුරුදු 30ක්ම භාවනා කරන්නට වුණු අවස්ථා ගැන සඳහන් වෙනවා. සිය නෙවෙයි සමහර විටක මුළු ජීවිත කාලයම භාවනා කරලත් මාර්ගඵල අධිගමනයක් නොකොට මිය යන අයත් සිටිනවා. ඒ නිසා ඒ ඒ ප්‍රතිපත්තිය එකිනෙක කෙනා පිළිබඳ වූ කියනවනේ ඒ ප්‍රතිපදා සතරක් දක්වලා තිබෙනවනේ දුක්ඛා පටිපදා ගන්ධා විඤ්ඤා දුක්ඛා පටිපදා චිත්තා විඤ්ඤා සුඛා පටිපදා ගන්ධා විඤ්ඤා සුඛා පටිපදා චිත්තා විඤ්ඤා කියල එහෙම දක්වලා තිබෙනවානේ ප්‍රතිපදා ඒවා විවිධ අවස්ථා විශේෂයෙන් කියන්නද කරුණු නෑ මේ කාරණා නෙවේ එහෙම තිබෙනවා ඒ කියන්නේ සමහරෙකුට ඒ මාර්ගඵල ලබා ගැනීම සඳහා Taman කරන වෑයම බොහෝ කල බොහොම අමාරුවෙන් කරන්නට සිදුවේ තවත් කෙනෙකුට ඒ තරම් අමාරු නැතිව ඒ කටයුත්ත සිදු කරගන්නට පුළුවන්. සුඛාපට්ඨ. සමහරින් ඒ දුක්ඛ ප්‍රතිපදාව වුණාට අභිඥාවක් ප්‍රමාද වෙනවා. ඒ කියන්නේ අවබෝධය ලබා ගැනීමද ප්‍රමාදවයි ගැටෙනවා. තවත් කෙනෙකුට ප්‍රතිපදාව මුල් අවස්ථාව අමාරු වුණාට මේ පසුව ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ඒ විදිහේ ක්‍රම ඒ ඒ නිසා එක්කෙනෙකු මෙහෙම ලැබුවා ඒ අනිත් එක්කෙනාට බැරි. එහෙම කියන්නත් බෑ. එහෙම කියන්නත් බෑ. එකිනෙක කෙනාගේ ඒ පාරමිතාව එකිනෙක කෙනා ඒ සඳහා ගන්න වෑයම උත්සාහය එකිනෙකා එකිනෙක කෙනාගේ නුවණේ తত্ত্বය සමාධිය ආදී ධර්මයන්ගේ తত্ত্বය එක සමානමයි. මහා නානත්වයක් පිළ වෙනස්කමක් පිළ. ධර්ම වශයෙන් ගත්තොත් නම් නුවණේ කියන්නේ නුවණ. නමුත් ඒ නුවණේ තිබෙන තරාතිරම් ගත්තොත් බොහෝම වෙනස් තමයි. තරාතිරම් කියන්නේ හැම දිනාගේම නුවණ එක සමාන නෙවෙයි. නේ? එක සමාන නෙවෙයි. ඒ නුවණ එක එක තරාතිරම්. ඒ විදිහමයි ධර්මය අවබෝධ කරන අවස්ථාවට යන කලකන විට ඒ අවබෝධය ලබන තැනට අවබෝධ කරන්නේ නිවන තමයි චතුරාර්ය සත්‍යය තමයි. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ලද ඒ තනත්තාගේ වුවද ඒ අවබෝධය පිළිබඳව තිබෙන වෙනස්කම් තිබෙන. ඒ කියන්නේ නුවණින් නුවණම. දැන් සරිත්හම් දුරවන්ට ඒ ධර්මයන් අවබෝධ වුණු ආකාරයෙන්ම නෙවෙයි වෙනත් ශ්‍රාවකයෙකුට ඒ ධර්මය අවබෝධ වන්නේ. ඒ ආකාරයෙන්ම නෙවෙයි. ඒ ආකාරයෙන්ම නම් ඒ ධර්මය අවබෝධ වන්නේ සරිත්හම් දුරන්ගේ නුවණ පිළිබඳව විශේෂයක් බුදුරජාණන් වහන්සේ කළ යුතු නැහැ. වෙනස් කරලා. ඒ නිසා ඒ ධර්මය පිළිබඳ දැන් මෙතන තිබෙන අවබෝධය එමනේ. ජීවන පිළිබඳව වෙන එකක් නෙවෙයි කරන්නේ. අවබෝධයක්ම කරන්න ඕන. ඉතින් හැබැයි නිවන පිළිබඳව අභිඤ්ඤය කියන එකක් තියෙනවා. නේ? දැන් චක්කුන් අභිඤ්ඤයං සෝතං අභිඤ්ඤයං ධානං අභිඤ්ඤයං ජීවා අභිඤ්ඤයං ආදි වශයෙන් එන ඒ මේ ධර්ම පිළිබඳව දැන ගැනීමකුත් කරන්නට තිබෙනවා. ඒවා අසා දැනගත හැකි. කියවා දැනගත හැකි. ඊළඟට සිතා දැනගත හැකි. ඒ අභින්නේ. ඊළඟට තව තිබෙනවා පරිඤ්ඤය කියලා. පරිඤ්ඤය කියන එක අභිඤ්ඤය කියන එකට වඩා සියුම් තත්වයක්. ඒක පිළිසිඳීමක් කරන්නේ වෙන්කොට දැන ගැනීමක්. පරිඤ්ඤය. පරිඤ්ඤය දැන් මේ චතුරාර්ය සත්‍ය නතුරෙන් දුක්ඛ සත්‍යය පිළිබඳව කළ යුතු තිබෙන්නේ යයි. පරිඤ්ඤය කියන පිරිසුදු දැනගන්න. මොකද එහෙම වෙන් කරලා පිරිසුදු දැනගත යුතු තිබෙන්නේ එහෙම නොදැන ගැනීම හේතු කොටගෙනයි මේ පිළිබඳව තණ්හාව උපදින්නේ. තණ්හාව ඇතිවන්නේ පිරිසුදු ගැනීමක් නොකරන ලද බැවින්. පිරිසුදු ගත්තාම එහි යථා තත්ත්වයේ තේරෙනවා. ඒ නිසා තණ්හාව උපදවා ගැනීමට කාරණයක් මෙහි නෑ කියන එක දකින්න. ඒ නිසායි පිරිසිඳ ගන්න. ඒ පිරිසිඳගත් තැනත්තාට පහසු කාරණයක් වෙනවා. ඒ දුක්ඛ ස්කන්ධ පංචකය පිළිබඳව ඇතිවන්නා වූ තෘෂ්ණාව දුරු කිරීම. පහසු දෙයක්. ඒකටයි පිරිසිඳෙන්නේ. ඒ දුක පිළිබඳව වෙන දෙයක් කරන්නට නෙවෙයි බුදුහාමුදුරුවෝ ගන්නවා. දුක පිරිසිඳ දැනගන්න. සමුදය දුරු කරා. දුරු කළ යුතු තිබෙන්නේ සමුදය. අනේ සමුදය දුරු කිරීම වශයෙන් තමා නිවන පිළිබඳව මෙතන බලාරලා තිබෙනවා. සමුදය දුරු කිරීම. ඒ සමුදය දුරු කළ හැකි වන්නේ ස්කන්ධ පංචකය පිළිබඳව පිරිසිඳ ගැනීමෙන්ම පමණක් නොවේ. සමුදය නැවත නූපදන ආකාරයෙන් දුරු කළ හැකි වන්නේ ඒ දුක්ඛ ස්කන්ධ පංචකයට ඉඳලා ප්‍රතිවිරුද්ධ ඒ දුක් බවක් සැලම නැති ශාන්ත වූ ධර්මය තමන්ගේ නුවණින් ප්‍රත්‍යක්ෂ කිරීම නිසා. ඒ ප්‍රත්‍යක්ෂ කිරීම සතර මාර්ග ඥානයෙන් කරන්නේ. සතර මාර්ග ඥානය ඔය කියන සෝතාපට්ටි මග්ග ඥාන, සකදාගාමි මග්ග ඥාන, අනාගාමි මග්ග ඥාන, අරහත් මග්ග ඥාන කියලා ඥාන සතරක් තියෙනවා. ඒ මාර්ග ඥාන සතරින්ම තමා නිවන ප්‍රත්‍යක්ෂ කරා. සෝවාන් මාර්ගයේ උපදින්නට කලින් ලැබෙන ගෝත්‍ර භූ සිතේ කියලා එකක් තිබෙනවා. ඒ සිතෙන්ද නිවන අරමුණු කරනවා. නමුත් ඒ නිවන අරමුණු කිරීම හරියට චක්කු විඥාණයෙන් දකිනු ලබන රූපය චක්කු විඥාණයෙන් අරමුණු කිරීමට කලින් ඒ පැත්තට සිත් පරපුර හරවන පංචද්වාරා වජ්ජන සුඛෙන් ඒ රූපාරම්මණය දැනගන්නා ආකාරය. ඒ නිසා තමයි ගෝත්‍ර භූසිත මාර්ග චිත්ත වීතිෙහිදී ආවර්ජන ස්ථානයේ පිහිටන සිතක් ඇතිවන සිතක් කියලා දක්වනවා. ඒ කියන්නේ නිවන අරමුණු කරමින් උපදනා ලෝකෝත්තර සිතක ඒ නිවනට යොමු කරන බව ඇතිවන්නේ ගෝත්‍ර භූ සිතෙන් කියන එක දක්වා. ගෝත්‍ර භූ සිතෙන් නිවන අරමුණු කළාට ක්ලේශ ප්‍රහාණයක් ඒ අවස්ථාවේදී සිදුවන්නේ නැහැ. ඒ නිසා ඒකට දස්සන කියන නම වදාරලා දස්සනේන පහතබ්බා ධම්මා කියන තැන්වල දස්සනේන පහතබ්බා ධම්මා කියන්නේ සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයේ ඇත කියන එක. එතන දස්සනේ කීවේ නිවන දැකීම කියන්නේ. නැත්නම් චතුරාර්ය සත්‍ය දැකීම. ඒ ලෝකෝත්තර නුවණ. ලෝකෝත්තර නුවණයි ලෞකික නුවණයි කියන මේ දෙක එකක් නෙවෙයි. ඥාන වශයෙන් සැලකෙන විට අවස්ථා වශයෙන් දෙක. අවස්ථා දෙක. ලෞකික නුවණින් ඒ ලෝකෝත්තර ධර්ම ලෝකෝත්තර ධර්ම ප්‍රත්‍යක්ෂව දැන ගැනීම කළ හැකි නැහැ. කළ හැකි දන්නේ නැහැ. දැන් නිවන ලෝකෝත්තර ධර්මයක්. නිවන ලෝකෝත්තර ධර්මයක්. නිබ්බානං සම ලෝකුත්තර සංඛාතං චතුමග්ග ඥානේන සච්චිකා සබ්බං වාන සංඛාතාය සංහාය නික්කන්තත්තා නිබ්බානන්ති පෞච්චති අභිධර්මාර්ථ සංග්‍රහයේ එලෙසයි නිර්වාණය පිළිබඳ විස්තරය එන්නේ. නිවන කවරක්දයි කියන එක දක්වා තිබෙන්නේ එලෙසයි. නිර්වාණය ගනාහි ඒ ලෝකෝත්තර ලෝකෝත්තර සංඛ්‍යාත වූ නිර්වාණය සතර මාර්ග ඥානයන්ගෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. චතුමග්ග ඥානේන සත්‍චිකාසහ. ඉන් මෙහා තියෙන ඥානවලට ඒ නිවන දකින්නට බෑ. ප්‍රත්‍යක්ෂ කරන්න. නිවන පිළිබඳ අනුමාන කරත. අනුමානයයි කියන එක නිවන පිළිබඳ සැකය නෙවෙයි. දැන් සමහරු අනුමාන කියන වචනයට අර්ථ වෙන්නේ සැකය කියන තේරුම. අනුමානෙදි සමහරු ඒ සැකය කියන එකට පාවිච්චි කරනවා අඩමානයි කියලා. එහෙමත් කියනවානේ. අනුමානය කියන එක සැකය නෙවෙයි. අනුමානය කියන්නේ අනුව මැනීම කියන එකයි වචනාර්ථය. ඒ අදහස් කරන්නේ කාරණානුකූලව ඇති කරගන්නා වූ දැනුම. දැනීම. කාරණා ඉදිරිපත් කර තිබෙන කරුණු අනුව ඇතිවන දැනීමක් ඒ ඒ ඥානවත් අනුමානයේ කියලා කියන්නේ. දැන් ඒකට තව නමක් තිබෙනවා ධම්මකෙහි අන්වයේ ඥානය කියලා. අන්වයේ ඥානය කියන්නේ අනුමානක්. කායානුපස්සී. කය අනුව මේ කය කය අනුව කය අනුව බැලීම තමයි කයේ තිබෙන ඒ අපවිත්‍ර බව, පිළිකුල් බව, එහෙම නැත්නම් අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව කියන මේ අනුව බලමින් වාසය කරයි. ඒ සමාධිය. තමා කියලා සැලකනු ලබන කය පිළිබඳ. ඊළඟට බෛත්‍රාවාකාය. බෛත්‍රාවාකාය කියන එක දැන් තමා පිළිබඳ වූ කය තමා දැනගෙන තිබෙන්නේ. ඒ කියන්නේ විදර්ශනා නුවණින්ම Taman මේ කය පිළිබඳව දැක්කා. ඒකට කියනවා කාය භවනා කියලා. කය පිළිබඳව විදර්ශනා නුවණින් දැනගෙන තිබෙනවා. දැන් ආනාපානීයදී කියනවනේ. ආස්වාස ප්‍රස්වාසය පිළිබඳවත් වෙනවනේ ඉති අධ්‍යත්තංගා කායේ කායානුපස්සන. ඉතින් මේ ආස්වාස ප්‍රස්වාස පිළිබඳ ආස්වාස ප්‍රස්වාසයයි කියන ලබන තමා පිළිබඳ වූ කයෙහි කය අනුව බලමින් වාසය කරන තැනත්තා බහිද්ධාවාකාරය අනුන්ගේ ආශ්වාස කවුරු හරි හුස්ම ගන්නවා හෙලනවා බලබලා ඉන්නවද? නෑ ඒක නෙමෙයි. දැන් මේ තමා පිළිබඳ වූ ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ඇතිවීම පැවැත්ම ආදිය යම් බඳුද ඒ වගේම අනිත්‍ය මේ නිසා අනිත්‍යව පිළිබඳව ඇතිවන අනුමාන අනුමානඥාන මේ කාරණානුකූලව ඇති කරගන්න අනුවන ඒකද කියනවා අන්වයේ ඥානය කියලා අන්වේ ඥානය කියන්නේ ඒක අනුමානක්. ඒක සැකේ නෙවෙයි. සැකේ නෙවෙයි. දැන් බෞද්ධ හිමිට නිවන පිළිබඳව අනුමාන ඥානයක් ඇතිද? නමුත් ඒ අනුමාන ඥානය කියන්නේ අප ඇති කරගන්න බොහෝ සෙයින් අප ඇති කරගන්නේ බුදුරජාණන් වහන්සේ නිවන පිළිබඳව වදාරා තිබෙන බැවින්. ඒ වගේම ඒ රහතන් වහන්සේලා නිවන අවබෝධ කරගෙන ඒ නිර්වාණය නිර්වාණය පිළිබඳව ප්‍රකාශ කර තිබෙන බැරි. නිවන් සපත පිළිබඳව ප්‍රකාශ කර තිබෙන බැරි අපි නිවන පිළිබඳව පිළිගන්නවා. ඒ පිළිබඳව අපට තිබෙනවා සම්‍යක් දෘෂ්ටිය. ඒ සම්‍යක් දෘෂ්ටිය ප්‍රත්‍යක්ෂ වශයෙන් නිවන දැකලා ඇති කරගත්ත සම්‍යක් දෘෂ්ටියක් නෙවෙයි. කාරණානුකූලව බුදුරජාණන් ඒකටනේ ශ්‍රද්ධාව කුත් ඕන කරන්නේ. ඒ ශ්‍රද්ධාවේ පිහිටා කාරණානුකූලව අපේ ඇති කරගෙන තියෙන දැනීමක් නැත්නම් නුවණ. ඒ අනුමාන. නමුත් ඒ අනුමානයේ වුණා නිවැරදි හරි විදිහේ අනුමානයක් ගන්නට නම් පළමු කොට මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඇති සැටි දැනගන්නා නුවණම උපදවා ගන්නට ඕන. දැන් ඒ විදර්ශනා කරන තැනත්තා විදර්ශනා නුවණ දිනු කරගෙන දිනු කරගෙන යන ගිහිදී එක අවස්ථාවකදී තවම ඔහුගේ සිත නිවනට නොපැමිණ නොපැමිණ පවත්නා අවස්ථාවක් වෙනවා. අන්න ඒ අවස්ථාවට චිත්තුවන කාලෙහිදී නැත්නම් ඒ අවස්ථාවේදීද ඒ තනස්සාට නිවන පිළිබඳ හැඟීම් නැති වෙනවා නිවැරදි හැඟීම. ඒ කොහොමද ඇතිවන්නේ? මේ පංචස්කන්ධය පිළිබඳ ගතයුතු දුක නැත්නම් පංචස්කන්ධ දුක්ඛය හරි හැටියටම වටහා ගත්ත අවබෝධ කරගත්ත බැරි. ඒ වගේම පංචස්කන්ධෙහි තිබෙන අනිත්‍යය තමන්ට ප්‍රත්‍යක්ෂ බැරි. පංචස්කන්ධෙහි ඇති දුක්ඛය ප්‍රත්‍යක්ෂ බැරි. පංචස්කන්ධෙහි තිබෙන අනාත්මය සමන්ත ප්‍රත්‍යක්ෂ බැවින් ඒ පංචස්කන්ධ ස්වභාවයෙන් ඉහිළු සිටින්න විනිර්මුක්ත වූ ඒකාන්ත සතේ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ නිර්වාණ ධර්මය පිළිබඳව කිසිදු සැකක් නැතිව නිවන කරා හැරුණු සිතක් ඒ දැනස්ථාත ඇතිව ඒ එතනද නිවන පිළිබඳ ඇතිවන්නේ අනුමාන ඥානය මිසක ප්‍රත්‍යක්ෂ ඥානය නෙවෙයි. ප්‍රත්‍යක්ෂ ඥානය නෙවෙයි. දැන් <clears throat> අ පහිතත්ත්ව කියන වචනයක් කියන්නේ පහිතත්ත්ව කියන වචනේහි තේරුම තමයි නිවන කරා මෙහෙයන ලද සිත් ඇති බව. ඒ නිවන කරා මෙහෙයූ සිත් ඇතිවන්නේ ඡන්ද පංචකය පිළිබඳව කලින් මෙහිණුණු සිත වෙන පැත්තකට හැරුණු දැන. ස්කන්ධ පංචකය පිළිබඳවනේ අපේ සාමාන්‍යයෙන් සිත පවතින. ඒ නිසා අපි යම් යම් පිනක් කරලා ඒ ප්‍රාර්ථනා වශයෙන් පදනෝනේ අසුවල් තැනක උපදින්නවා මේ විදිහ ආත්ම භාවයක් ලබන්නවා. ඔයාලා දිවන්නේ ඒ ඒ පහිතත්ත බව නෙවෙයි. පහිතත්ත නම් නිවන කරා මිනිනු සිත් ඇතිවන්නේ තැනට. නිවන කරා. ඒ තැනට එතකොට කාය ජීවිත নিরপেক্ষකව කයයි ජීවිතයයි කියන මේ දෙක පිළිබඳ බලාපොරොත්තු සබාගෙන නෙමෙයි. ඒ තබා ඒවා අත්හැරලා තිබුණේ තිබුණා මේ කියලා නිවන කරාම නිවනට පැමිණීම පිළිබඳවම අපිස්තෙහි යෙදෙන. අන්න එහෙම කෙනෙකුගේ සිත නිවනට නැමි, දරවි, හැරි පවත්නා සිතක්. එහෙම අයට ඒ අනුමාන ඥාන උපදිනවා නිවන පිළිබඳ. ඒක සාමාන්‍ය මේ ස්කන්ධ පංචකයේ පිළිබඳ ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පරිත්‍ය සමුපාද කියන මේ ධර්මයන් පිළිබඳ කිසිවක් නොදන්නා කෙනෙකුට නිවන පිළිබඳව ඇතිවන්නා වූ හැඟීමට වඩා විශස් හැඟීමක් ඒක. ඉතින් නිවන ඇත්තේය. නිවන තිබෙනවා. කොහේද තිබෙන්නේ? තිබෙන තැනක් නම් නැහැ. එහෙම කියන්න පුළුවන්. නිර්වාණය ඇත්තේය. ඉතින් නිවන එහෙනම් පංචස්කන්ධය පිළිබඳව ඒ කියන්නේ කියන්නේ ඇතේ කියලානේ. ඒ කියන්නේ දැන් පංචස්කන්ධය ඇතේ කියලා කියන්නේ. පංචස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේවා ඒ ඇතේ කියන්නේ ඒකේ ස්ථිතිව නිකන් හැම තිස්සෙම වෙනස් නොවි පවත්නා බවක් දැක්වීම සම්බන්ධ වූ ඇති බවක් නෙවේ. නිරන්තරයෙන් වීම වශයෙන් තිබෙනා වූ ඇති බව. වීමයි කියන එකක් තියෙනවා. ඒ කියන්නේ භව කියලා කියන්නේ වීමයි කියන්නේ ඇතිවීම. ඇතිවීම. දැන් හැම එකක් පිළිබඳව, සිත පිළිබඳව, চৈতසික පිළිබඳව, රූප පිළිබඳව තිබෙනවා ඇතිවීමක්. ඒ ඇතිවීමක් නිසා අපිට කේතයක ඇතේ ඉච්ඡා. ඊළඟට ඒ ඇති වූ දේ ප්‍රයත්නක් තිබෙනවා. ඒ නිසා අපට චේත හැටියට ඇති කියලා. ඊළඟට ඒ ඇති වූ දේ නැති වෙනවා. ඒ නැති වෙන තුරු ඒක ඇති චේත හැකි. නමුත් ඒක ඊළඟට නැති වෙනවා. ඒ වරක් ඇති කියපු එක ඊළඟට නැති කියන්නේ. සිතයි අයයි පිළිබඳ තත්ත්වය ඒකයි. නාම රූප ධර්ම පිළිබඳව තිබෙන්නේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීමක්. ඒ නාම රූප ධර්මයන්ගේ නැතිවීමක් තිබෙනවා. එතකොට ඇති වූ ධර්ම උපාද තිති භංග කේරණේ ක්ෂණත්‍රය තුල ඒවා පිළිබඳව කතා කරනවා නම් අප කියන්නේ ඒවා තිබෙන ඇතේ කියලා. ඊළඟට කියන්නට වෙන්නේ ඒවා ඒ ඒක නැtei කියලා. දැන් ඒ සිත පිළිබඳව කතා කරනවානේ ඒ සිත දැන් නැහැ. ඒක නැtei කියලා. ඒ වගේ ඇතේ කියන ඒවා ඒකාන්තයෙන්ම නැති නොවන ආකාරයෙන් තිබෙන බව ඇති වෙනන්නේ. ඒවා ඇතිවන්නේ නැතිවන්න. ඊළඟට නැති වී ඊළඟට මොකද වෙන්නේ? නැති වුණු දේ අයිමත් වෙනවා. එහෙම කියන්නේ. අවුත්වා සම්භෝති දුත්වා පටිවේති. එහෙමයි දක්වා. දුතිදී ඇති වෙනවා, ඇති වී නැති වෙනවා. ඒක නොතිදී ඇති වෙන්නේ ඇතිවීමේ හේතුන් නිසා. ඇතිවීමට හේතු වුණා. දැන් අපිට සිතක් ඇතිවන්නට අපිට බැන්නේ ද්වේෂ සිතක්. තරහ සිතක් බැන්නේ. නමුත් තරහ සිතක් ඇතිවන්නට හේතු තිබෙන්න ඕන. මොකක්ද මොනවාද හේතු? තරහවක් ඇතිවන්නට තරහා වන්නට දෙයක් තිබෙන්න ඕන. අරමුණක් තිබෙන්න ඕන. එහෙම නැත්නම් තරහාවක් උපදින්නේ නැහැ. තරහාව ඇතිවීමට හේතු වන්නා වූ අරමුණක් ඕන. ඒ අරමුණකුත් ලැබිලා ඒ අරමුණ පමණක් ප්‍රමාණවත් නැහැ. තරහව ඇතිවීමට තව කියනවා සිත පිළිබඳ වූම කාරණයක් දක්වන අයෝනිසෝ මනසිකාරය කියලා. දැන් සමහර දැන් තරහව ඇතිවීමට කරුණක් නේ කවුරු හරි Tamanට බලිනවනේ. එහෙම නැත්නම් ගහනවනේ. ඉතින් යම් කෙනෙක් යෝනිසෝ මනසිකාරයේ අවස්ථාවේදී උපදවා ගත්තොත් බලින මොහොතේදී ගහන මොහොතේදී තරහව ඇතිවීමට හේතු වන කරුණක් ඇති වුණා තරහ උපදින්නේ නැහැ. ඒ නැත්නම් නිසාද අර අරමුණ පවණක් ප්‍රමාණවත් නැහැ. තවත් කාරණයක් ඕන කරනවා තරහව ඇතිවන්න. ඒ ආයෝනි සෝමනසිකාරය. ඒක ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තරහ උපන්නේ නැහැ. ඒ වගේ යමක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන හැම එකකටම ඇතිවීමට අවශ්‍ය වන හේතු ප්‍රත්‍ය තිබෙන්නට ඕනේ. හේතුන් ප්‍රත්‍යයන් නිසා ඒවා ඇතිවෙනවා. අන්න එහෙම ඇතිවීමක් නෙවෙයි නිවන. නිවන එහෙම ඇතිවන ධර්මයක් නෙවෙයි. එහෙම ඇතිවන ධර්මයක් නම් නිවනද නැති වෙන්නට ඕන. ඒ එහෙමනම් නිවන පිළිබඳව කියන්නට වෙනවක් ඊයේ නිවන අද නිවන අපිට හරියට සිත් ඇති වුණාම ඉස්සෙල්ලා ඇති වෙච්ච සිත ඊළඟට ඇති වෙච්ච සිත වගේ එහෙම නිවන පිළිබඳව කියන්නට වෙනවා. එහෙම නිවනක් නෑ. නිවනයි කියන්නේ හේතුන් ප්‍රත්‍යයන්ගෙන් ඇති නොකරන සදා කාලිකයි කියන්නේ ඒකයි. එහෙම නැත්නම් වෙන කිසිදු ධර්මයක් නෑ සදා කාලිකයි කියන්නේ. සදා කාලිකයි කියන්නේ හැම කල්ලි පවත්නා. ඇත්තෙන්ම නම් නිවන පිළිබඳ කාල බෙහෙදයක් නෑ. නිවන අතීත නිවන වර්තමාන නිවන අනාගත නිවන කියලා එහෙම කාල බෙහෙදයක් නැහැ. කාල බෙහෙදයක් නැති නිසා තමයි අකාලිකයි කියලා ධර්මයේ පිළිබඳ ಗುಣපදෙහි වදාරක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මයේ පිළිබඳ ಗುಣපදයේ යන්නේ නේන ස්වාක්ඛාතු කියන එක පරියාප්ති ධර්මයටත් සම්බන්ධයි. ස්වාක්ඛාතු කියන්නේ මුල මැද අග කියන තුන් කන්දිම මනාකොට දේශිතයි. ආදි කල්යාණ, මධ්‍යේ කල්යාණ, පරිෝසాన කල්යාණ කියන මේ කල්යාණයන්ගෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒකයි සුක්ඛාත මනාකොට වදාරන ලබන ඊළඟට සම්බිත්තික අකාලික ඒහිපස්සික ඕපනයික පච්චත්තං වේදිකබ්බෝ විනෝහි කියන ඒවා මොන ධර්මයේ පිළිබඳව? ඒ මේ ලෝකෝත්තර ධර්මයේ පිළිබඳවයි. සම්විත්තික කියන්නේ තමා විසින්ම දැක්ක යුතු අකාලිකයේ කීවේ කල්නෝයවා විපාක දෙන කියන මේ තේරුම් වෙනවනේ. ඒහි පස්සිකේ කීවේ ඒව බලවේකියා දැක්විය හැකි. ඕකමයි කීවේ තම సంతානෙහි උපදවා ගත යුතුය. එකිනෙක වෙනා විසින් වෙන වෙනම දත යුතුය. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. ඒ මොන ධර්මද? මේ ලෝකෝත්තර ධර්ම. ලෝකෝත්තර ධර්ම. නේ ලෝකෝත්තර කියන්නේ නව ලෝකෝත්තර ධර්ම. නිවන පමණක් නෙවෙයි. නව ලෝකෝත්තර ධර්ම. ඉතින් මේ නව ලෝකෝත්තර ධර්මයන් ගෙලි මාර්ග සත්‍ය ඵල සත්‍ය කියන මේවා ලැබෙන්නේ මාර්ග සුත් ඵල සුත් ලැබීමට නම් හේතුවක් තිබෙනවා. කාරණයක් තිබෙනවා. මාර්ග සුත් ඵල සුත් කියන ඒවා සිත් ඒ සිත් බැවින් සිත් නම් සිතක් ඇතිවන්නට ඕන කරන හේතු ටික. නිකන් ඇතිවන්නේ නැහැ. සිතට අරමුණක් ඕන. මාර්ග සිත් ඵල සිත් ඇතිවන්නේ අරමුණක් ඇතිව. මොකක්ද ඒ අරමුණ? ඒ අරමුණ තමයි නිවන. ඒ නිවනෙන් මාර්ග සිත් වලට හා ඵල සිත් වලට ලැබෙන ආරම්භන ප්‍රත්‍යය ටික. ඒක කියන ආරම්භන ප්‍රත්‍යය. එවැදීම ආරම්මනාදි ප්‍රතිප්‍රත්‍යය කියලා අධිපති ප්‍රත්‍යය වලටත් ඇතුළත් ආරම්මනාදි ප්‍රතිප්‍රත්‍යය. තව ආරම්මන වශයෙන්ම තිබෙනවා ආරම්මනූපනිෂ්ක්‍රයක් ප්‍රත්‍යය. එහෙම ප්‍රත්‍ය තුනක් වශයෙන් නිර්වාණය මාර්ග සුත්වල ඵල සුත්වල ප්‍රත්‍ය වෙන ප්‍රත්‍ය වෙන උපකාරය. ඒ උපකාරයේ නැතිව මාර්ග සුත් උපදින්නේ නැහැ, කලසෙත් උපදින්නේ නැහැ. නිවන අරමුණු කොටයි මාර්ගසිත උපදින්නේ. ඉතින් මාර්ගසිත උපදින්නේ නිවන අරමුණු කොට නම් ඒ නිවන නැති නිවනක් කියලා කියන්නවත් බෑනේ. අභාවයක් කියන්නේ. ඒ නිසා ඇති නිවන ධර්ම වශයෙන් තිබෙන කියන්නේ ඒ කියන්නේ තිබෙන වචනය ඒකාර්ථ කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ අත්ති නිබ්බානන කියලා වදාළේ. දැන් සමහරක් අපි ඇතේ කියන ඒවා පරමාර්ථ වශයෙන් සැලකෙන විදිහ නම් නැහැ. ඒ නේද? දැන් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ පුද්ගල කතාවේ පුද්ගලයා ඇතේ කියන්නේ නැහැ. ඒ කියන්නේ අර වජිරා භික්ෂුව මාරයා ඇවිත් වජිරා භික්ෂුව මේ දන්වලඟල අවසානයේ අන්දවණියට ගිහින් ඒ දිවා විහරණය කරන වේලාව මේ ඒ භික්ෂුණියව අභික්ෂුණිය බය කරවන්නට ඕනේ කියලා හරි අද්දකලා ඇති මේ යම් කිසි ප්‍රශ්නයක් ඉදිරිපත් කරා මේ කවුද කියලා දැන්වා මේ මාර්යාංශක වෙන කවුරුවක් නෙවෙයි එතෙන්දී ඇකීවා අර යථාපි අංග සම්භාරා හෝති සබ්බෝ රත්තෝ ඉති එවං භූතේසු සම්තේසු හෝති සත්‍යේසු සම්මුති ඒ සත්‍යය කියන කතාව පිළිබඳව යථාපි අංග සම්භාරා හෝති සබ්බෝ රත්තෝ ඉති අංග සමූහයක් කථාංග පිළිබඳව කරත්තේක ඊයක ඒ ඕන කරන අවයව තිබෙනවනේ අංග තිබෙනවනේ රෝද අමරාව සත්තුව අර රෝදවලක් තිබෙනවා දුස් දෙවිය ඔය අදි මේ කියලා තිබෙනවා ඒ ඔක්කොම ඒ ආකාරයෙන් හරියට සම්බන්ධ කරලා තිබුවම මේක දැකලා අපි කියනවා මේක කරක්කයක් ඒකයි යථාපි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති එවං භූතේසු සම්පේසු කියන්නේ මේ සතර මහා භූත නැත්නම් මේ රූප ඒවා ඒකාකාරයෙන් පිළිපි කල්වි නෑ භූතේසු මේ ඛණ්ඩේසු. එතන ඉන්නේ ඛණ්ඩේසු. ඒලම් ඛණ්ඩේසු සංකේස ඛණ්ඩයන් ඇති කල්වි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම නාම රූප ස්කන්ධයන් ඇති කල්හි හෝති සත්‍යේසු සම්මුති සත්‍යේති සත්වේටි සම්මුති සම්මුති සත්වයාය කියන සම්මුතිය ඇති වෙනවා. ඒකෝට සත්වයාය කියන මේ සම්මුතිය සම්මුතිය කියන්නේ ලෝකයේ සම්මතය. ඒ සම්මතය ඇති වී තිබෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයකදී ඇති කලී ඒ ස්කන්ධ පංචකය ඒ ආකාරයෙන් පවත්නා කල්හි අපි සත්‍යයය පුද්ගලයාය කියන ඒ කතාව ඒ සම්මුතිය කරනවා. ඇත්තෙන්ම නම් එහෙම පුද්ගලයේ පරමාර්ථ වශයෙන් विद्यमान නැහැ. අනේ ඒ ප්‍රශ්නේ එනවා මේ නිවන පිළිබඳව කතා කරනකොට. මොකද නිවනේහි විඳින සැපක් නැහැ. විඳින සැපේ කියන්නේ වේදිත සුඛය. ඒ අපට තිබෙනවා විඳින සැප. ඒ සැප ලැබීමට අපි බොහොම උත්සාහද කරනවා. සමහර විටක අපට හිතුනොත් එහෙම යම් කිසි සැපක් අපි ලබන්නට ඕනේ මේ ඇසේ මාර්ගයෙන් කියලා. ඇසේ මාර්ගයෙන් කියන්නේ බලන දෙයකින් දකින දෙයකින්. අනේ ඒ සැපේ ලබන්නට ඉතින් අපි යම් කිසිවක් බලන්නට දකින්නට යනවා. මිල මුදල් වැය කරලා සමහර විටක කරදරත් විඳලා සැපේ බලාපොරොත්තු වන්නේ ඒ සැපේ ලබා ගැනීමට පූර්ව භාගයේ ඇතිවන්නා වූ කරදරේවත් ඉඳලා මේ ඒ සැපේ සමහර විටක ලබනවා. නමුත් ඒක සදාකාලික සැපයක් නෙවෙයි. ඒක ක්ෂණ භංගුර එකක්. ඒ කාලේ පමණක් පවතින. සම්පති වශයෙන් ටික වේලාවක් පවතිනවා. එහෙම නැත්නම් ධර්ම වශයෙන් ගන්නවා නම් ක්ෂණ ක්ෂණෙහි නැති වෙන සැපක් ලැබන්නේ. සම්පති වශයෙන් නම් අපි කියමු පැයක් පැයකමාරක් විතර අතරතුරෙන් තුරේදී ඒ සැපේ ලබනවා. එහෙම සැප. නමුත් ඒක කෙලවර වෙනවා නැති වෙනවා. නැති වෙන සැපයක්. ඇස කන දිව නැහැය ශරීරය කියන මේ පස් දොරේ අනුසාරයෙන් අපි ලබන එහෙම සැප පිළිගන්න. ඒවා ක්ෂණ භංගුර සැප. ක්ෂණ භංගුර. නමුත් ඒ විඳින ඒ සැපය අපි ලබනවා කියන්නේ විඳිනවා. ඒ ඒක වේද ඊට සැපය. විඳින සැපය. විඳින සැපය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් එන්නේ ඒ විඳින සැපය දුකයි. සැපේ විඳින අවස්ථාවේදී දුකයි කියන්නේ නෑ. නමුත් සියලුම විඳින් දුකයි කියලා මහන්ස වදාරනවා. යම් කිංචි වේදිතං සබ්බන්තං දුක්ඛස්මින් කි වදාමි. යම් විඳීමක් වින්දනයක් විඳීමක් වේනම් ඒ සියලුම විඳින් දුකයි කියනි. ඒ මොකද? සැපය පිළිබඳව ඉන්නේ පිටි සුඛා විපරිණාම දුක්ඛාක. පිටි සුඛා කියන්නේ ඒ සැපය පවත්නා මොහොතේදී තමා සැප. ඒක විපරිණාමය කියන්නේ වෙනස් වෙන වෙලාවේදී වූ අවස්ථාවේදී ඒක දුක. සමහර විටක එහෙම දුක් මේ තුනතුන් අපකාදා සමහර ඒවා ප්‍රත්‍යක්ෂයි. දැන් අපිට හොඳටම දැනিলা තිබෙන අවස්ථාවක් තිබෙනවා. කුණුපගයන් හිතවතුන් සමග සතුටු සාමීචි වෙලා නැතන් දවසක් දෙකක් ගත කරලා සන්තෝෂයෙන් ඉඳලා ඔවුන් Tamanගෙන් ඉවත් යන විට සමහරෙකු සිටිනවා මේ කඳු සලන ඉති බින්දින එහෙම ආයෙ සිටිනවා. මොකද අර සැපේ තිබුණා Tamanට තිබෙන කාලෙහිදී තමයි ඒක සැපය. දැන් මේක නැති වෙනවා. නැති වුණාම විපරිණාම දුක්ඛ. එතකොට විපරිණාමයක් කියලා එන්නේ මොකද මේ විපරිණාමය? ඒ විපරිණාමය තමයි අනිච්චං කියන්නේ. අනිච්ච. එතකොට අනිච්චං කියන මේ පදයට ඇතුළු කළ හැකි සැපයි කියා කලකනු ලබන යම්තා සැප වෙත්නම් ඒවා ඒකාන්ත සැප නෙවේ. ඒකාන්ත. වැටි වෙන නැති වෙන නැති වෙන නැති වෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සැපේ යනුවෙන් වදාළේ ඒකාන්ත සැපය නොවෙනස් වෙන සැපය කියලා විමුක්ති විමුක්ති සුවය. විමුක්ති සුවය කියන විමුක්ති සුඛය කියන එකයි ඒ සැපේ නැත්නම් සංසිඳීමේ සැපේ. දැන් අනිත් සැප සියල්ලම අපිට මේ සංස්කාරයන් නැත්නම් ඒකත් සංස්කාරය. සංස්කාරය යම් පෙරදරින සංස්කාර සැපයක්මයි ඒ අප ලබන්නේ. සංස්කාර ධර්මයක් වන සැපයක්. නේ? හේතුන් පක්යන් නිසා මේ සැපේ තියෙන්නේ. ඒකද සංස්කාරය. ඒ ඒ සැපයයි අපි ලබන්නේ. අපිට සාමාන්‍යයෙන් ලැබෙන්නේ සම්පත. ඒ සැපය අනිච්ඡං කියන එකට ඇතුළත්. අනිත්‍ය නම් යවක් ඒ අනිත්‍ය වූ දේ යදනිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම ස්වභාවයෙන් යුක්ත නම් ඒක ඒකාන්ත සැපයක් නෙවේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අසන්නේ භික්ෂූන්ගෙන් ලංකින්චි මේ යම් සැපක් යම් ධර්මයක් ධර්මයක් ඒ අනිත්‍යයි දුකයි වෙනස් වන සුළුයි නම් එල සැපයි කියා ගත යුතුද සැලකිය යුතුද නැත ස්වාමී එහෙම මොනවද ස්කන්ධ පංචකයේ පිළිබඳව මේ ප්‍රශ්නේ අසනවනේ රූපං විග්ගවේ නිච්ඡං වා අනිච්ඡං වා අනිච්ඡං කන්තේ යම්පනා නිච්ඡං තං සුඛං වා දුක්ඛං වා දුක්ඛං භන්ති යම්පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලම්මුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නෝහි සංභන්ති යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වන සුණා ඒ මම මගේය ඒ මමය ඒ මගේ ආත්මයයි කියා ගැනීම සුදුසුද මහණෙනි නැත් ස්වාමීනි. කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙන්නේ. එතකොට අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ ලක්ෂණයන්ට ඇතුළු වන මේ ලක්ෂණයන් පවත්නා යම් තාක් ධර්ම වෙත්නා ඒ ධර්ම අතර ඒකාන්ත සැපේ කියා ගන්නට කිසිවක්. ඒ නිසායි අනිත් මොකක්ද අනිත්‍ය කියන්නේ අනිච්ඡන්ති පංචස්කන්ධය. අනිත්‍ය කියන්නේ පංචස්කන්ධය. දුක කියන්නේ පංචස්කන්ධය. අනාත්මය කියන්නේ පංචස්කන්ධය. දැන් විදර්ශනා කිරීම වශයෙන් වදාරලා තිබෙන ගාථා තුනක් තිබෙනවානේ. විදර්ශනාවට අන්තර්ගත ඒ <clears throat> ඒ ඒ ගාථා තුනේම උගන්වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ස්කන්ධ පංචකය සංස්කාර ධර්ම නාම රූප ධර්ම ඒවා මිසක ලෝකෝත්තර ධර්ම නෙවෙයි ඇතුළත් කරලා තිබෙන්නේ. දැන් එනිසා අතුආව ධමපදක් කතාවේ. ඒ ගාථා තුන එනවනේ. ඒ ගාථා තුන සාකච්ඡා කර තිබෙන අතුආව බලන්න. එතන අනත්ත්ව අනත්ත්ව කියන එක සාකච්ඡා කර තිබෙන්නේ. ඒ විදිහට. ස්කන්ධ පංචකය. මෙතන වල එනවා. සබ්බේ ධම්මා අනත්තා කියලා නේද? ඒ සබ්බේ ධම්මා අනත්තා කියලා එතන දක්වන්නේද මේ නාම රූප ධර්ම නැත්නම් ස්කන්ධ පංචක සංඛ්‍යාත ධර්ම. අනාත්මයි කියන. ඒකවල නිවන පිළිබඳ වූ විදර්ශනාවක් නැහැ. නිවන විදර්ශනාවට මම වන එකක් නෙවෙයි. දැන් විදර්ශනා කිරීමට යොදා ගන්න ධර්මයක් නෙවෙයි. විදර්ශනා කරන්නේ ස්කන්ධ පංචකය නැත්නම් ලෞකික ධර්ම. ඒ ලෞකික ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාවට නම්වා අවබෝධ කරන ධර්මය තමයි නිවන නැත්නම් නිරෝධ සත්‍ය නිබ්බාන අවබෝධ කරගන්න. එහෙම නැත්නම් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන ඒ විදර්ශනාවට අන්තර්ගත කරන ලද ආරම්භයක් නෙවේ. ඒ නිසා සබ්බේ ධම්මා අනාත්තාති අදා පඤ්ඤාය පස්සති කියන එකෙන් අදහස් කරන්නේ සියලුම ධර්මය අනාත්මයි කියා යම් විටක මේ පිරිසිදු විදර්ශනා නුවණින් දකීද අත නිබ්බින්දති දුක්ඛේ ඉතං හීයේ තනච්චා මේ දුක්ඛ ස්කන්ධ පංචකයේ කෙරෙහි කලකිරේ ඒසෝ මබ්බෝ විසුද්ධිය එය විසුද්ධි සංඛ්‍යාත නිවනට මඟයි කියන එකෙන් අදහස් කරන්නේ නැහැ සබ්බේ ධම්මා කියන තැන නිවනත් ඊට ඇතුළත් කොට විදර්ශනා කරනවා නමුත් වෙන තැනක වෙන තැනකට සම්බන්ධ කොට ඒ ගැන සැලකනවා නම් කියන්නට ඕනේ නිවනක් නිවන ධර්මයක් මේ ධර්මයක් වෙන ධර්මයක් ඒ ධර්මය අනිත්‍ය ධර්මයක් නෙවෙයි දුක්ඛ ධර්මයක් නෙවෙයි එහෙම නැත්නම් එහෙනම් ඒක අනාත්ම ධර්මයක් නෙවෙයි කියන්නේ එහෙම කියන්නේ ඒ නිසා තමයි තර්කය නිවන පිළිබඳව යෙදෙන්නේ නැත්තේ කියන්නේ මේ අසත්‍තා වචන කියලානේ ධර්මයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන් උන්වහන්සේ දැනවදාන ධර්මය නිර්වාණ ධර්මයෙන් සාක්ෂාත් කළේ ප්‍රත්‍යක්ෂ කළේ ඒ ධර්මය තමයි අතක්කාවචර. තර්කයෙන් කෙනෙකුට දැස ගන්නට පුළුවන් එකක් නෙවෙයි. තර්කය වෙන තැන්වලට හරියන ඒවා තියෙනවා. දැන් මේ ගැන කලකටත් තර්ක වශයෙන් ගත්තා. ස්කන්ධ පංචකය නැත්නම් සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. ඒ සංස්කාර ස්වභාවයේ ඉක්මවා පවත්නා වූ නිර්වාණය නිට්ටයයි. ඒක හරියි. මොකද නිවන නිට්ටයයි කියන්නේ නිවනේ ඇතිවීමක් නැතිවීමක් නැති බැරි. ඇතිවෙන නැතිවන ධර්ම වලටයි අනිත්‍යය තිබෙන්නේ. එහෙම ඇතිවීමක් නැතිවීමක් කියන මේ දෙකට ඇතුළත් නොවන ධර්මයක් වෙතොත් එය නිත්‍යයි කියන්නට ඕන. පංචස්කන්ධය නැත්නම් සංස්කාර ධර්ම දුකයි. යදනිච්ඡං කම් දුක්ඛ. නිර්වාණය දුක නෙවෙයි නිර්වාණය තමයි ඒකාන්ත සත්‍යය. සත්‍යය පංචස්කන්ධය එහෙම නැත්නම් සංස්කාර ධර්ම අනාත්මයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අසන්නේ ඒ රූපය මමය මගේ කියලා ගැනීම සුදුසුද? නුකුසාර. ඒ මොකද ඒකේ ආත්ම බවක් නැහැ. තමා වශයෙන් පවත්වත් හැකි බවක්, තමාය කියාගත හැකි බවක් එහි නැහැ. ඒ නිසා අනාත්මයි. නිවන පංචස්කන්ධය පංචස්කන්ධය අනාත්මනේ. පංචස්කන්ධය අනිත්‍යයි, පංචස්කන්ධය දුකයි, පංචස්කන්ධය අනාත්මයි. නිර්වාණය නිට්ටයයි, නිර්වාණය සපයි, ඒ නිසා නිර්වාණය ආත්මයි. අන්න තර්කයේ කැඩෙන්නයි. එතන තර්කයේ ගැලපෙන්නේ නැහැ. නිර්වාණය පිළිබඳවත් ආත්ම බවක් දක්වන්නේ නැහැ. ඒ මොකද එහෙම දක්වන්නේ නැත්තේ. මේ පංචස්කන්ධෙහි නැති ආත්මයක් නිවැරදි තිබෙන්නට බෑද? දෙන්නට බෑ. දැන් භය පිටන්නේ ඒක නෙමෙයි. භය පිටන්නේ මේ පංචස්කන්ධයක් ධර්ම අප සැබෙයි කියා ලබන දේවල් තිබෙනවා. සැප සඳහා කරන දේවල් තිබෙනවා. අපට තිබෙනවා වින්දනයක්. රූප දැකලා ඇති කරගන්නා වින්දනය, චක්කු සම්පස්සදා වේදනා, සෝත සම්පස්සදා වේදනා, ධාන සම්පස්සදා වේදනා, ජීවහා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා කියන ඇස කන දිව නැහැ ශරීරයේ සිත කියන මේ දොරටු වලින් ගනු ලබන අරමුණු මාර්ගයෙන් අපට ඇතිවන්නා වූ අප සැපයි කියා කලකන සැප පිට වේදනාවක් තිබෙනවා සැප වේදනාවක් වශයෙන් ගන්නවා ඒ සැප වේදනාවද අපි ලබනවා ඉතින් ඒ බඳු විඳීමක් නිවනෙහි ඇත්තේම නැහැ. ඒක මොකද නිවනෙහි ඡන්දයෝ නැතිනේ. නැති තැනනේ. නෑ. එහෙමනම් මොකටද අපට මේ නිවන කියලා සමහරෙක් හිතන. සමහරෙක් හිතන. නේ? මෙන්න මේම තමයි නිවනෙහි තියෙන උවමනා බව. ඒක කරන්නේ මේ නිසයි. නිවනෙහි තියෙන සැපේම ඒ බව සරිතාන්තු දේශනා කරනවා. ඒක තමයි. මේ විඳින සැපක් නැති බව ගැනම ඇසූ කල්හි ඒකම තමයි මේ නිවනෙහි යති සැපය. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා අර නිතරම මරණ කොළවලදී අපට අසන්නට ලැබෙන ගාථාවක් තිබෙනවානේ අනිත්‍යවත සංඛාරා උක්කාද වය ධම්මිනෝ උක්කජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං දුක්ඛ සමෝ සුඛෝ අනිච්චාවක සංඛාර හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා සංස්කාරයෝ ඒකාන්තයෙන්ම අනිත්‍යයි. අනිච්චාවක සංඛාර. උපාද වය ධම්මිනෝ ඇතිවීමක්ද නැතිවීමක්ද කියන මේ ස්වභාවය ඇති ඒවායි. ඇතිවීමක් හා නැතිවීමක් තිබෙන ඒවා. ඒ නිසාම ඒ කියන්නේ ඇතිව නැතිවම ස්වභාවයෙන් යුක්ත වූ ඕය. එබැවින් උත්තජ්ජිත්වා නිවිද්ධන්ති